ශාසනාව දේශකයාණන් වහන්සේ කොළඹ ජේතවනාරාම මහා විහාරාධිකාරී කොළඹ ශ්‍රී ලංකා විද්‍යාල මහපිරිවෙනේ සහකාර පරිවිනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද මණ්ඩවල ධම්මික ජීවංශ ස්වාමීන් වහන්සේ ඉන්වත්නි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 තිබ්බං පච්චනුභූතං ව්‍යසනං පච්චනුභූතං කටසීවත්තිකා යාවංචිදං වික්ඛවේ අලමේව සබ්බ සංකාරේසු ඉබ්බින්ජිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුං තී මහණෙනි මේසා දිගු කලක් මුළුල්ලෙහි නුඹලා විසින් මේ සසරෙහි දුක් අනුභව කරන ලදී. හිංසා අනුභව කරන ලදී. විපත් අනුභව කරන ලදී. නැවත නැවතත් මිය යමින් සොහොන් පුරවන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරීමත් නොඇලීමත් ඉන් මිදීමත් සුදුසුමය. සත්‍ය බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්වත් ඔබ සියලු දෙනාම මේ සෝදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් සංයුක්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ තිනකත් සූත්‍රයේ සඳහන් වන ධර්ම පාඨයක් තමයි මම මාතෘකා වශයෙන් ලැබුවේ. ඒ ඔස්සේ ඔබට දහම් කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි ඔබත් මමත් අපි සියලු දෙනාම මනුෂ්‍යයන් වශයෙන් මේ සංසාරය තුල භවගාමි ජීවිතයක් ගත කරනවා. මේ සංසාරය කියලා කියන්නේ පුනක් පුනං ජායති මීයති ච නැවත නැවත ඉපදෙමින් නැවත නැවත මිය යමින් නොවර්තින ගමනක යෙදීමක් එනිසා මේකට කියනවා සංසාර චක්‍රයක් කියලා එමෙත්තම මේ සංසාර ගමන පින්වත්නි මේ සංසාරයේ ස්වභාවය කුමක්ද? මේ සංසාරයට එකතු වුණු ඔබත් මමත් අපි සියලු දෙනාගේම ස්වභාවය කුමක්ද? උපන්දා සිට මිය යන මොහොත දක්වාම අපි අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වන්නේ සැපවත් ජීවිතයක් ගත කරන්නට. කුඩා කාලේ ඉගෙන ගන්නේ රැකී ආරක්ෂා කරන්නේ විදේශගත වෙන්නේ ගෙවල් දොරවල් හදන්නේ යාන වාහන වතු පිටි ඉඩකඩම් මේ දේවල් සොයන්නේ ඒ වගේම විවාහ වෙන්නේ අමුදරුවන් පෝෂණය කරන්නේ ඇතම් කෙනෙක් සොරකම් කරන්නේ මංකොල්ල කන්නේ එසේම බෝධි පූජා පවත්වන්නේ දේවාල පල්ලි කෝවිල් වල වැඳ වැටෙන්නේ මේ නොයෙකුත් දේවල් කරන්නේ සැපය අපේක්ෂා කරගෙන. එතකොට මේ සැපය අපේක්ෂා කරගෙන මේ කාම ලෝකයට පැමිණිච්ච ඔබ කල්පනා කළ යුතු කාරණයක් තිබෙනවා. ඒ කුමක්ද? අපි මොනතරම් සම්පත් ලැබුවත් මොනතරම් සැපසෙව්වත් නිරන්තරයෙන්ම අපේ ජීවිත තුළට දැනෙන්නා වූ අත්විඳින්නා වූ ඒ දුක්ඛ දෝමනස්යන් පිළිබඳ. පින්වත්නි සසරේ ස්වභාවය මෙන්න මේක. එනිසාම සංසාරයේ දුකයි කියන තැනට අපිපත් වෙනවා. බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙන්නේ පින්වත්නි මේ සංසාරය ඔබටත් මටත් ගැළපෙන තැනක් නෙමෙයි. මනුෂ්‍ය සංකාණයට ගැළපෙන්නේ නිර්වාණය. මේ සංසාරය අපට ගැලපෙන්නේ නැහැ. ඔබ දැකලා තිබෙනවද දියෙන් ගොඩට ගත්ත මාළුවේ? දියෙන් ගොඩට ගත්ත මාළුවා ඒ පැත්තට මේ පැත්තට හැරෙමින් පෙරලෙමින් මොනවද මේ සොයන්නේ? මේ මාළුවා සොයන්නේ පින්වත්නි සැප. මාළුවා දියෙන් ගොඩට ගත්තම ඒ මාළුවට ඒ ගොඩබිම නොගැලපෙන නිසා තමයි මේ දුක දැනෙන්නේ. දුක දැනෙන මාළුවා ඒ පැත්තට මේ පැත්තට හැරෙමින් පෙරළෙමින් සැපසොයනවා. හිතලා බලන්න මුළු ජීවිත කාලය පුරාම ඒ පැත්තට මේ පැත්තට හැරුණත් පෙරළුණත් මොනතරම් සැපසෙව්වත් සැප ලැබෙන්නේ නැහැ. ඒ සැප ලැබෙන්නේ නැත්තේ මාළුවා ඉන්නේ Tamante නොගැලපෙන තැනක නිසා. මාළුවට ගැලපෙන්නේ දිය. නමුත් මාළුවා ඉන්නේ ගොඩබිම. ඒ නිසා නොගැලපෙන තැනක සැප නොලැබෙන බව ඔබත් දන්නවා. නමුත් පින්වත්නි මාළුවා දන්නවද මාළුවට මේ ගොඩබිම ගැලපෙන්නේ නැහැ කියලා? නැහැ. මාළුවා දන්නේ නැහැ. මාළුවා Tamanට නොගැලපෙන බව නොදැන නොගැලපෙන තැනක ඉඳගෙන සැප සොයනවා. මෙන්න මේ පුංචි සිද්ධිය අරගෙන බුදු පියාණන් වහන්සේ අපටත් පැහැදිලි කරලා දෙන්නේ පින්වත්නි මේ සංසාරය අපට ගැලපෙන්නේ නැහැ. අපට ගැලපෙන්නේ නිවන. නමුත් මේ සංසාරයේ නොගැලපෙන බව නොදැන මේ සංසාරයේ තුල ඉඳගෙනම අර මාළුවා ඒ පැත්තට මේ පැත්තට හැරෙමින් පෙරළමින් තපසවන වගේම අපි ඉරියව් වෙනස් කරමින් අත්දැකීම් වෙනස් කරමින් මේ ජීවිත කාලය පුරාම සකස් වෙනවා. නමුත් අපට සැප ලැබෙන්නේ නැහැ. ඇයි නොලැබෙන්නේ? අපට නොලගෙන නොගැලපෙන මේ සංසාරේ සිටින නිසා. එසම මේ සංසාරයේ අපට නොගැලපෙනවා නම් ඒ ගැලපෙන්නා වූ නිවන සොයාගෙනයි අපි ආයුතු වන්නේ. ඉතින් අපි කල්පනා කළා බැලිය යුතු දෙයක් තිබෙනවා. සංසාරය ඔබටත් මටත් ගැලපෙන්නේ නැත්තම් මේ සංසාරය ගැලපෙන්නේ කාටද? සංසාරයේ හිමිකරුවා කවුද? අපි දන්නවා බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලි කළ දෙනවා මේ සංසාරයේ හිමිකරුවා කවුද? මායя කියලා. ඒ නිසා ම තමයි මේ සංසාරයෙන් ගැලවීම සංසාරයෙන් මිදීම මොක්ඛන්ති මාර බන්ධන මාර බන්ධනයෙන් මිදීමක්ම වෙන්නේ ධායිනෝ මාර බන්ධන ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ මේ සංසාරයේ හිමිකරුවා මායя බව එහෙමනම් අපි ඉන්නේ මායාගේ අඩවියේ මේ මායාගේ අඩවියේ ඉඳගෙන එහෙම නැත්නම් මේ සංසාරයේ ඉඳගෙන අපට නොගැලපෙන තැනක ඉඳගෙන තමයි පින්වත්නි අපි මේ අපට ගැළපෙන තැනක් හොයාගෙන යන්න හිතන්නේ. එතකොට එහෙමනම් මේ සංසාරයේ දුක දැනෙනවා. ඇයි මේ සංසාරයේ දුක දැනෙන්නේ කියලා අපි කල්පනා කළ බැලිය යුතු දෙයක් තියෙනවා. දැන් ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඉඳගත්තේ මෙහෙම ඉඳගත්ොත් පහසුයි කියලා හිතලා. දැන් මේ ගත වුණු කාල සීමාව තුළ හිතලා බලන්න ඔබ ඒ ඉඳගත් ඉරියව්වෙන්මද ඉන්නේ නැහැ ඔබ ඉරියව් වෙනස් කළා ඇයි ඔබ ඉරියව් වෙනස් කළේ ඔබට දුක දැනුණු නිසා අන්න ඒ දුක දැනුනම ඔබ ඉරියව් වෙනස් කරලා ඔබ අපේක්ෂා කළේ කුමක්ද සැපය නමුත් ඉරියව් වෙනස් කළා ටික වෙලාවක් හිටියත් ඔබට නැවත ඒ ඉරියව්ව තුල දුක දැනෙනවා. නැවත ඔබ මොකද කරන්නේ? අර මාළුවා එක පැත්තක ඉඳලා අනිත් පැත්තට හැරුණා වගේම ඔබත් එක ඉරියව්වක ඉඳලා අනිත් ඉරියව්වට හැරිලා මාරු වෙලා සැකසොයනවා. නමුත් කල්පනා කරලා බලන්න මුළු ජීවිත කාලය පුරාම ඉරියව් වෙනස් කරමින් සිටියත් ඔබ අපේක්ෂා කරන සැපය ඔබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව කුමක්ද? මාළුවාට සැප නොලැබුණේ මාළුවා Tamanට නොගැලපෙන තැනක හිටපු නිසා. ඒ වගේම මේ ඔබට සැප නොලැබෙන්නේ ඔබ ඉන්නේ ඔබට නොගැලපෙන සංසාරේ නිසා. සම්මෙන්න මේ සංසාරයේ ස්වභාවය නිසා සංසාරයේ පවත්නා වූ ලක්ෂණ නිසා තමයි අපට මේ දුක දැනෙන්නේ. දැන් ඔබ වෙතින්ම මේ දුක ඇති වෙන ආකාරය වටහා ගත යුතු වෙනවා. දැන් ඔබට කිසියම් විදියක දුකක්, වේදනාවක්, පීඩාවක් ආදී දේවල් ඇති වුණා. එයි ඔබට මේ දුක, වේදනාව, පීඩාව කායික වශයෙන් දැනුනේ. ඒ කයේ පවත්නා වූ වෙනස් වීම නිසා ඔබ ඉඳ ගන්නට පෙර එවැනි වේදනාවක් දුකක් තිබුණේ නැහැ. නමුත් ඔන්න ඉඳගත්තට පස්සේ ඔබට ඒ වේදනාව දුක දැනෙන්නට පටන් ගන්නවා. එහෙමනම් කුමක්ද සිද්ධ වුනේ? කය වෙනස් වුණා. අන්න ඒ වෙනස් වූ තැන තමයි මේ දුක දැනෙන්නට පටන් ගත්තේ. මේ වෙනස් වෙනවා කියන එකට පින්වත්නි ධර්මයේ සඳහන් වෙන වචනයක්. ඒ මොකද්ද? අනිත්‍යයි කියන එක. එහෙමනම් මෙන්න මේ අනිත්‍ය කියන ධර්මතාවය නිසා තමයි මේ දුක කියන කෑතුනේ. මොනවද අනිත්‍ය? සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. ඔබ නිරන්තරයෙන්ම අහලා තිබෙනවා අනිච්චා වත සංඛාරා. ඒකාන්ත වශයෙන්ම මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා. මොනවද මේ සංස්කාර ධර්මයන්? හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් යමක් වේද? ඒවා තමයි සංස්කාර ධර්මයන් කියන්නේ. එතකොට ඔබේ පටන් ඔබ આવත සිටින ඔබේ සමාජයේ සිටින මේ සියලු දෙනාම මේ සංස්කාරයන්ට අයිති වෙනවා. ඒ වගේම කල්පනා කරලා බලන්න අපි සකස් කරගත්ත දේවල් සංකත මේ අවත තියෙන සියලුම දෙයක් අපි සකස් කරගත්ත දේවල් මේ සකස් තුණු සකස් කරගත්ත දේවල් වල ස්වභාවය මොකක්ද පින්වත්නි වෙනස් වෙනවා අපි දන්නවා වෙනස් කරන්නේ නැතුව යමක් සකස් කරන්නත් බැරි බව එහෙමනම් ඒ සකස් තුණු සහ සකස් කරගත්ත දේවල් වල ස්වභාවය කුමක්ද අනිත්‍යයි එතකොට මේ අනිත්‍ය නැත්තම් මේ වෙනස් වීම ඇතිවන්නේ මොන වෙලාවටද ඇතැම් විට ඔබ ඔබේ ජීවිතයේ වෙනස්කමක් දකින්නේ වසරක් ගත වුණාට පස්සේ. වසරෙන් වසර තමයි අනිත්‍ය ධර්මතාවයේ පිළිබඳව එහෙම නැත්නම් වෙනස් වීම පිළිබඳව ඔබ ඔබේ ජීවිතයේ දකින්නේ. නැහැ පින්වත්නි. මේ වෙනස් වීම කියන එක මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙනවා. මේකට කියනවා ෂණ භංගුරත්වය කියලා. ෂණයක් ෂණයක් පාසා වෙනස් වෙනවා. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා යදනිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍යද එතන දුක දැනෙනවා එහෙමනම් මේ අනිත්‍ය වූ තැන දුක දැනෙනවා නම් සියල්ල අනිත්‍ය නම් හැම මොහොතකම අනිත්‍ය නම් හැම මොහොතකම දැනෙන්නේ මොකද්ද දුක කියන එක ජීවිතයේ දැනෙනවා හිතලා බලන්න අපි දුක කියලා කියනකොට ඉපදීම දුකයි ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන් ආයෙක් වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. මේ ආදී වශයෙන් දුක් අපි ලයිස්තුගත කරලා තිබෙනවා. නමුත් පින්වත්නි මේ කියපෝ දුක්ඛ දෝමනස්යන් පමණක් නෙමෙයි ජීවිතේ හැම වෙලාවෙදිම මොනවා හෝ දුකක් කියන එකක් දැනෙනවා. ඔබ කැමති දුක් විඳින්නද සැප විඳින්නද? ඔබ කැමති සැප විඳින්න. එහෙමනම් හිතලා බලන්න උදෑසන නැගිටපු වෙලාවේ ඉඳලා රෑ නිින්දට යනකම් ඔබ වෙත එළවෙන්නා වූ බොහෝ දේවල් ඔබ ප්‍රතික්ෂේප කරන දේවල් නේද? ඇයි ඔබ ප්‍රතික්ෂේප කරන්නේ? ඔබ කැමති සැපයට නිසා. ඔබට කුසගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා, නිදිමත දැනෙනවා, තනිකම දැනෙනවා, පාළුව දැනෙනවා, අසහනය දැනෙනවා. මේ ආදී විවිධාකාර වූ දේවල් ඔබට දැනෙනවා. මේ දැනෙන දේවල් ඔබ ප්‍රතික්ෂේප කරනවා. එයි ඔබ ප්‍රතික්ෂේප කරන්නේ ඔබ අපේක්ෂා කරන්නේ සැපය නිසා, සුවය නිසා. එහෙමනම් හැම මොහොතකම මේ වෙනස් වෙන හැම මොහොතකම යම් දුකක් දැනෙනවා කියලා සඳහන් වෙන්නේ ඒකයි. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා යමක් අනිත්‍යද ඒ නිසා දුක දැනෙනවද මේ අනිත්‍ය වූ සහ දුක දැනෙන දේවල් වල ස්වභාවය මොකක්ද අනාත්මයි කියලා මොකක්ද අනාත්මයි කියලා කියන්නේ අනාත්මයි කියලා කියන්නේ Tamanගේ වසඟයේ කිසිවක් පවත්වා ගන්නට බැහැ කියන එකයි එහෙම නැත්නම් නච්ච කිංචි ලෝකේ උපාදීයති දැඩි කොට ග්‍රහණය කරගන්නට අල්ලා ගන්නට කිසිවක් නැහැ කියන එකයි එසේත් නැත්නම් මමය මාගේය කියලා ගන්නට දෙයක් නැහැ කියන එකයි මේ අනාත්ම කියන එක අපි සරලව වටහා ගත්තොත් නමුත් එතල බලන්න මේ මමය මාගේය කියන දෙයක් නැහැ කියන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඔය බණ අහන්න ඉඳගෙන ඉන්නේ කවුද? මම. ඔය ශරීරය කාගේද? මගේ. කේසාන්තේ ඉඳලා පාදාන්තයේ දක්වාම මගේ. මගේ කොණ්ඩේ, මගේ ඇස් දෙක, මගේ නාසය, මගේ කන් දෙක මේ සියල්ලම මගේ. හොඳයි එහෙමනම් මගේ දෙයක් කාට ඕන විදියට තියෙන්න ඕන. මට ඕන විදියට තියෙන්න ඕන. හිතලා බලන්න මගේ මගේ කියන මේ ශරීරය තුල ඔබට ඕන විදියට පවත්නා වූ කිසිම දෙයක් තිබෙනවද? නෑ. කෙස් ගහක්වත් ඔබේ කැමැත්ත පරිදි පවත්වා ගන්නට පුළුවන් කමක් නෑ. ඔබේ අකමැත්තෙන් කෙස් ගහ පවා සුදු වෙලා යනවා. එහෙමනම් Tamanගේ වසඟයේ කිසිවක් පවත්වා ගන්නට බැරි නම් අන්න අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා. එතකොට අපි කියුවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා මේ ලක්ෂණ තුනක් පිළිබඳව. මේ ත්‍රිලක්ෂණය කියලා අපි කියනවා. මේ කොහේ තියෙන ලක්ෂණ තුනක්ද? මේ සංසාරයේ තියෙන ලක්ෂණ තමයි මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන්නේ. ඒතර සංසාරයේ පවත්නා වූ මේ ලක්ෂණ නිසා තමයි අපි මේ දුකටපත් වෙලා තිබෙන්නේ. එතකොට එහෙමනම් සංසාරයේ මේ ලක්ෂණ තිබෙනවා නම් සංසාරගත සත්‍යයන් වශයෙන් අපට ඒවාට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එතකොට අපට දුක කියන එක දැනෙනවා. ඒ නිසා මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගත යුතු වෙනවා. අපි කියුවා යමක් අනිත්‍යද එතන දුක දැනෙනවා කියලා. හිතලා බලන්න අනිත්‍ය වූ පමණින්ම දුක දැනෙනවද මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි ඔබත් අනිත්‍යයි නමුත් ඒ අනිත්‍ය වූ පමණින්මද දුක දැනෙන්නේ නැහැ ලෝකයේ සියල්ල අනිත්‍ය වූ පමණින් මේ දුක දැනෙන්නේ අපි දන්නවා ලෝකයේ මොනතරම් මරණ සිද්ධ වෙනවද මේ කාල සීමාව තුළ ලෝකේ නෙමෙයි අපි මේ ජීවත් වෙන රටේ අපිට නිරන්තරයෙන්ම අසන්නට දකින්නට ලැබෙන්නේ මොනවද? හදිසි අනතුරු එහෙම නැත්නම් විවිධාකාර ව්‍යසන විවිධ උපක්‍රම නිසා මරණයටපත් වෙන බොහෝ දෙනා පිළිබඳව. නමුත් එතන බලන්න ඔබ දුකටපත් වෙනවද? නැහැ. ඇතැම් විට ඔබ අනේ අපොයි කියලා සංවේගයක් උපදවාවි දුකටපත් වෙන්නේ නැහැ. එහෙමනම් සියල්ල අනිත්‍ය වූ පමණින් නෙමෙයි දුක කියන එක දැනෙන්නේ. අපි අර දුක් ලයිස්තුවක් කියුවා. මේ දුක් ලයිස්තුවේ අවසානයේ තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. බුදු පියාණන් වහන්සේ දුක පිළිබඳව විස්තර කරමින් ගිහිල්ලා උන්වහන්සේ අවසානයේදී දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කොටේන්ම කියනවනම් මේ උපාදානස්කන්ධයම දුකයි කියලා. එහෙමනම් අපි දැනගත යුතු කාරණය කුමක්ද? මේ දුක දැනෙන්නේ අනිත්‍ය වූ පමණින් නෙමෙයි. දුක දැනෙන්නේ මෙන්න මේ උපාදානය නිසා කියන බව. අපි දන්නවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් තිබෙනවා ඔබටත් තිබෙනවා ස්කන්ධ පංචකයක් රහතන් වහන්සේටත් මේ පංචස්කන්ධය කියන එක තිබෙනවා නමුත් රහතන් වහන්සේගේ පංචස්කන්ධයෙන් දුකක් දැනෙන්නේ නැහැ. නමුත් ඔබේ මේ පංචස්කන්ධයෙන් ඔබට දුක දැනෙනවා. ඇයි? මේ පංචස්කන්ධය උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන තිබෙන නිසා අපි ඒක මමය මාගේය කියන සංකල්පනාවෙන් අල්ලාගෙන සිටින නිසා එහෙමනම් දුක දැනෙන්නේ අල්ලා ගත්තොත් සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් තමයි දුක කියන එක දැනෙන්නේ ඒ නිසා මෙන්න මේ අල්ලා ගැනීම පිළිබඳව අපි කල්පනා කළ යුතු වෙනවා. මොනවද අපි අල්ලගන්නේ? කැමැති දේ අල්ලගන්නවා. කැමැති දේ අල්ලගෙන එතන ඇලෙනවා. ඒකට කියනවා කාමරාගය කියලා. අකමැති දේවලුත් තිබෙනවා. මොනවද ඔබ අකමැති දේට කරන්නේ? ඇතැම් විට ඔබ කියාවි අකමැති දේවල් අත්හරිනවා කියලා. නැහැ. හිතන බලන්න අකමැති දේවලුත් ඔබ අත්හරින්නේ නැහැ. අකමැති දේවලුත් ඔබ අල්ල ගන්නවා. අල්ලගෙන එතන ගැටෙනවා. ඒ ගැටීමට කියනවා පටික කියලා. එහෙමනම් කැමැති දේත් අල්ල ගන්නවා, අකමැති දේත් අල්ල ගන්නවා. කැමැත්තෙන් අල්ලගත්තත් දුකයි, අකමැත්තෙන් අල්ලගත්තත් දුකයි. ඉස්සා අල්ලාගත්තොත් තමයි මේ දුක කියන එක දැනෙන්නේ. ඒ නිසා අපි මේ දුකෙන් මිදෙන්න නම් කල යුතු කාර්ය වන්නේ මේ අල්ලාගෙන තිබෙන දේවල් අත්හැරීමයි. අපි අල්ලගන්නේ කොහෙන්ද? අල්ලගන්නේ හිතෙන්. මේ සියල්ල හිතෙන් අල්ලගන්නේ. හිතට පමණක් මේව අල්ලගන්න පුළුවන්ද? බැහැ. හිතට මේවා අල්ලගන්න නම් උපකරණ ටිකක් තිබෙන්න ඕන. ඔබ ළඟ තිබෙනවා ඒ උපකරණ කීයක් තිබෙනවද? උපකරණ පහක් තිබෙනවා. ඒවා තමයි අපි කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා. හිත මොකද කරන්නේ? හිත ඇස උපකරණයක් කරගෙන රූප අල්ල ගන්නවා. හිත කන උපකරණයක් කරගෙන ශබ්ද අල්ල ගන්නවා. හිත නාසය උපකරණයක් කරගෙන ගන්ධ සුවඳ අල්ල ගන්නවා. හිත ජීවෝපකරණයක් කරගෙන රසය අල්ල ගන්නවා. හිත ශරීරයේ උපකරණයක් කරගෙන ස්පර්ශය අල්ල ගන්නවා. මෙසේ අල්ලගෙන කැමැතිනම් එතන ඇලෙනවා අකමැතිනම් එතන ගැටෙනවා. එතකොට එහෙමනම් කල්පනා කරලා බලන්න ඔබ උදෑසන නැතිතපු වෙලාවේ ඉඳලා රෑ නිින්දට යනකම් කුමක්ද කළා තිබෙන්නේ? කැමැති තැන ඇලිලා තිබෙනවා, අකමැති තැන ගැටිලා තිබෙනවා. මේ ඇලීමත් ගැටීමත් කියන මෙන්න මේ දෙක නිසා. එහෙම නැත්නම් කාම රාගය සහ පටිඝය කියන මෙන්න මේ දෙක නිසා තමයි නිරන්තරයෙන්ම දුකකටපත් වෙන්නේ. ඒ නිසා මේ සංසාරයේ ස්වභාවයෙන් අපි මිදෙන්නට නම් කල යුතු කාර්ය වන්නේ මෙන්න මේ ඇලීමත් ගැටීමත් කියන මෙන්න මේ ස්වභාවයන්ගෙන් මිදීම. ඒ සඳහා අපි මේ කාරණය තේරුම් ගත යුතු වෙනවා. මේක අපි කෙසේ කල යුතුද කියන එක පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. ඒතර මේ ජීවිතයේ මේ සංසාරයේ ස්වභාවයන් මේවා පිළිබඳව අවබෝධයක් අපි ඇති කරගත යුතු වෙනවා. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ අපේ ජීවත් වෙන සංසාරයේ මේ ස්වභාවයන්. මේ ලෝක සත්‍යය උපන් මොහොතේ පටන් නොනවති මරණය කරා ඇදී යනවා. ඒ මරණය කරා ඇදී යන ජීවිතයන්හි නිත්‍ය වූ සදාතනික වූ කිසිවක් නැහැ. උපනීයති ලෝකෝ අද්දෝ කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ ඒක. නමුත් ස්වභාවය මොකක්ද? ඒ නිරන්තරයෙන්ම නිට්ටය වූ සදාකාලික වූ කිසිවක් නැති අනිත්‍ය ධර්මතාවයෙන් යුක්ත මේ ජීවිත ස්වභාවය තුල අපි නිට්ටය වූ දේවල්, සාර වූ දේවල්, ස්ථිර වූ දේවල් අපේක්ෂා කරනවා. ඒ නිසා අපි දුකටපත් වෙනවා. මේ ලෝක සත්‍ය මහලු බව, රෝග පීඩා හා මරණය කියන මේ අමිහිරි ජීවිත යථාර්ථයන් හමුවේ අසරණ වෙලා ඉන්නවා. පිළිසරණක් නැතුව ඉන්නවා. තමා සතු ධනය, බලය කොතරම් තිබුණත් තමා වට කොටගෙන සිටින දෙමාපියන්, දරුවන්, නෑහිත මිතුරන් හා පිරිවර කොතරම් හිටියත් ඒ කිසිවෙකුගෙන් හෝ ස්ථිර පිහිටක් රැකවරණයක් ලැබිය නොහැකි තත්ත්වයන්ට අවස්ථාවන්ට මුහුණ දීමට විපත්යන් සිදු වෙනවා. මේ අවස්ථාවන් එළඹුණාම ලෝක සත්‍යෝ මහත්ම අසරණ තත්ත්වයකටපත් වෙනවා. පිළිසරණක් රැකවරණයක් නැති තත්ත්වයටපත් වෙනවා. අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ කියලා බුදු පියාණන් වහන්සේ ඒ බව අපට පැහැදිලි කරලා දෙනවා. මේ ලෝක සත්වයන්ට මගේ මගේයි අයිතිවාසිකම් කියමින් තමා කැමති පරිදි තමා සන්තකව සමදා තබාගත හැකි කිසිවක් නැහැ. ඒකයි අපි මුලින් ප්‍රකාශ කරේ සියල්ල වෙනස් වෙනවා. අපේ අකමැත්තෙන් වෙනස් වෙලා යනවා. ඒ නිසා මේ සියල්ලම කවදා හෝ දවසක අත්හැරලා ගමන යන්නට සිද්ධ වෙනවා. අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං මේ ලෝක සත්‍යය හැම විටම අඩු බවින් මදි බවින් අප්‍රතිමත් බවින් පීඩාවටපත් වෙලා ඉන්නවා. තණ්හාවට වහල් වූ මානසිකත්වයකින් යුක්තවයි නිරන්තරයෙන්ම ජීවත් වෙන්නේ. සැප සොයා සොයා දුක් විඳිනවා. ඒ වගේම ඒ සැප විඳීම සඳහා දුක් විඳින්මින්, පොරබදමින්, අවිවේකීව වෙහෙසෙමින් ජීවිතය ගත කරනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. සත්පාල සූත්‍රයේදී උන්වහන්සේ මේ බව පැහැදිලි කරලා දෙනවා. නමුත් පින්වත්නි ස්වභාවය මොකද්ද? තණ්හාවේ දාසයන් බවට පත් වුණු සත්වයන්ට මේ ජීවිත පැවැත්මේ යථා තත්ත්වය වටහා ගැනීමට පහසු වෙන්නේ නැහැ. මක්නිසාද? ඒ වටහා ගැනීමට තරම් සිහිනුවණක් හෝ හැඟීමක් හෝ ඔවුන්ට ඇති නොවන බැවින්. ඔවුන් යොමු වන්නේ කෙසේ හෝ Taman කැමති ආකාරයට ජීවිතය පවත්වාගෙන යන්නට. එහෙත් අවාසනාව නම් සත්වයන්ගේ කැමැත්තේ හැටියටම ඔවුන්ගේ ජීවිත පැවැත්ම සිදු නොවීමයි. අවුල ඇතිවන්නේ අන්න එතනයි පින්වත්නි. ගැටලුව මතුවෙන්නේ එතන. දුක හා අසහනය හටගන්නේ එතන. ඒ මොකක්ද? කැමැත්තේ හැටියට පැවැත්ම සිදු නොවීම. දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දුක් කාර්යපත්‍ය පැහැදිලි කරමින් බුදු පියාණන් වහන්සේ ඒ බව දේශනා කරනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ජරාව එහෙම නැත්නම් මහලු වීම ස්වභාව කොට ඇති සත්වයන් තුළ මෙවන් කැමැත්තක් උපදිනවා කුමක්ද අහෝ අපේ ජරාවට මහලු බවට පත් නොවෙම්වා අපකරා ජරාව නොපැමිණෙත්වා යනුවෙන් එහෙත් පින්වත්නි මෙය කැමැති වූ පමණින් ලැබිය හැකි දෙයක් නොවන බවයි බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේම තමයි ලෙඩ රෝග ස්වභාව කොට ඇති සත්‍යයන් තුල කැමැත්තක් ඇති වෙනවා අහෝ අපි ලෙඩ රෝගවලට ලක් නොවෙම්වා අප කරා ලෙඩ රෝග නොපැමිණේවා කියලා. නමුත් මේ කැමැති වූ පැමණින් ලැබිය හැකි දෙයක් නොවේ. එසේ කැමැති දේ නොලැබීම අන්න දුකක් බවට පත් වෙනවා. මහණෙනි මරණය ස්වභාවය කොට ඇති සත්‍යයන් තුළ මෙවන් කැමැත්තක් උපදිනවා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. කුමන කැමැත්තක්ද? අහෝ අපි මරණයටපත් නොවෙම්වා. අපකරා මරණය නොපමිණේවා යනුවෙන්. එහෙත් සිද්ධ වෙන්නේ කුමක්ද? අපි කැමැති වූ පමණින් මේවා සිද්ධ වෙන්නේ නැහැ. අපි කැමති වුණත් අකමැති වුණත් මරණය කරා අපට ලං වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ශෝක, වැළපීම්, දුක්, දුම්නස්, අසහන ස්වභාවයන් කොට ඇති සත්‍යයන් තුල මේවායින් මිදීමේ කැමැත්ත නිරන්තරයෙන් ඇති වෙනවා. නමුත් එසේ නොලැබෙන විට දුක කියන එක ඇති වෙනවා. ඒ නිසාම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ කියලා දුකෙහි පිහිටලා තිබෙනවා මෙන්න මේ ලෝකය කියලා. එසා මුළු ජීවිත කාලය තුල කොතරම් දේ කළත් කොතරම් දේ ලැබුවත් තවත් මොනවා හෝ කළ යුතු ලබාගත යුතු දේ පිළිබඳව නොපිරුණු පැතුම් හා ඉතුණු වුණු ආසාවන්ගෙන් සත්‍යයන්ගේ සිත් නිබඳවම පිරී පවතිනවා. අන්න ඒ නිසා සැප කියා අපි ලං කරගන්නා කිසිවකින් අපට ස්ථිර තෘප්තියක් සතුටක් සැපයක් නම් ලබන්නට බැරි වෙලා තියෙනවා. අනෙක් අතට සත්‍යයන්ගේ ශරීරයන්ද දුක් උපලවන්නට නිර්මාණය වූ දුක් ආකාරයක්. උපන් මොහොතේ කිරිකැටියාගේ පටන් බිලින්දු, ලදරු, තරුණ, මහලු හැම දෙනාගේම ශරීර දිරීමත් ලෙඩ රෝගත් මරණයත් උරුම කරගත් ශරීරයන් ඇත්තෙන්ම මව කුසේ සිට සොහොන් බිම දක්වා යන ජීවිත ගමන තුල සත්වයකට මුහුණ දීමට සිදුවන ලෙඩ රෝග පීඩාවන් අපමණයි හිස සිට හිස සිට දෙපතුල දක්වා වැළඳෙන අනේක විද ලෙඩ රෝගයන් නිසා සත්වයෝ කායිකව මෙන්ම මානසිකව මහා දුකකටපත් වෙනවා. එසේ හටගන්නා රෝග සුව කර ගැනීම සඳහා ඇතැම් විට ජීවිතය පුරාම වෙහෙස වෙනවා. එසේ වෙහෙස වෙලා සොයාගත්තා වූ ධනය වැය කරන්නට සිදු වෙනවා. ඇතැම් විට ණයවන්නට, දේපල ඉඩකම්, දේපල ඉඩකඩම් උගස් කරන්නට සිදු වෙනවා. ඇතැම් විට අපි දන්නවා අර මුදල් පිහිටවාගෙන මුදල් හිඟමනේ යන්නට සිදු වෙනවා. එසේ සොයාගන්නා මුදල්ද වැය කරලා විදේශගත වෙලා වකුගඩු, නහර, ඇටමිදුළු ආදී අනුන්ගේ ශරීරාංග බද්ධ කරගන්නට පවා සිදු වෙනවා. එහෙත් එසේ ලබන සුවය කල්පනා කරලා බලන්න කොපමණ කාලයකටද ස්ථිර නැහැ. ඇතැම් විට ජීවිතය රැක ගැනීම සඳහා කැමැති ආහාර නොකා ඉන්නවා. මාස ගණන් ඇඳට වැඩි ඇඳට වැටිලා එක්තැන් වෙලා ඉන්නවා. විවිධ සල්්‍ය කර්මයන්ට වාචනය වෙනවා. ඇඟිලි, අතපය ආදී ශරීරාංග කපා ඉවත් කරගන්නවා. ඇතැම් විට මේ කිසිවකින් සුව කරගත නොහැකි මාරාන්තික රෝගවලින් සත්වයෝ මහත් දුක් වේදනාවන් විඳලා මිය පරලෝ යනවා. අන්න ඒ නිසා මේ අමහිරේ ජීවිත අධ්‍යක්ීම් හමු වේ. අපේම යයි කියා ගන්නා මව්පියන් හෝ අමුදරුවන් හෝ නෑහිත මිතුරන් හෝ කිසිවෙක් විසින් අපට ස්ථිර පිහිටක් නැහැ. අප වටා සිටියත් ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. අපේ අය රැස් කරගත් මිල මුදල්ද එවිට නිෂ්ඵල වෙලා යනවා. කෙටියෙන් කියනවා නම් පින්වත්නි අපට අපවත් නැහැ. අනෙක් අතට ලෙඩ රෝග ඇතත් නැතත් මේ ශරීරය මොහොතින් මොහොත වියපත් වෙනවා. මරණය කරා වේගෙන් ඇදී යනවා. කවදා කොතනකදී කවර ලෙසකින් තමා කරා මරණය පැමිණේදයි කිසිවෙකුත් දන්නේ නැහැ. උපන් සත්වයකු ජරා මරණ දුක් ඉක්මවා නැතයි බුදු පියාණන් වහන්සේ පවසලා තිබෙනවා. ජරාවත්, ලෙඩ රෝගත්, මරණයත් අපගේ ජීවිතවලට උරුම වූ දායාදයන්. එදා සිතුහත් කුමරු දුටුවායයි කියන මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් යන පෙර නිමිති වලින් සංකේතවත් වන්නේ සියලු සත්‍යයන්ට උරුම වූ මේ සනාතනික දායාදයන්. ඇත්තෙන්ම මේ ශරීරය නිසා පමණක් නෙමෙයි. ඒ ඇසුරු කරගෙන පහළවන වැරදි සිතුවිලි නිසා බොහෝ සත්වයෝ මහත්සේ දුක් විඳිනවා. ආශ්‍රව කෙලෙස් යනුවෙන් බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දුන්නේ සත්‍යයන් තුල දුක් උපදවන මේ වැරදි සිතුවිලි. ජීවිතය හා අධ්‍යක්ීම් වල යථා තත්වය වටහා ගත නොහැකි වූ සත්‍යයන් ප්‍රියජනක අධ්‍යක්ීම් පසුපස හඹා යමින් අප්‍රියජනක අධ්‍යක්ීම් සමග පොරබදිමින් උපන්දා සිට මිය යන තුරා ජීවිතය ගත කරනවා. එකල බලන්න ඒ අතරතුර කාලයේදී Tamanගේ සිත් සතන් තුල උපදන දහසකුත් එකක් ප්‍රාර්ථනා අපේක්ෂාවන් තුල වෙලී පැටලී සිටින වූ ඒවා ඉටු නොවන විට ශෝක කරනවා හඬා වැළපෙනවා ඉටු පැතුම් බිඳ වැටෙන විට මහා චිත්ත පීඩාවන්ට ලක් වෙනවා Taman ප්‍රිය කරන ආදරය කරන මව්පියන් අමුදරුවන් නෑහිත මිතුරන්ගෙන් වියෝවීමේදී දුකටපත් වෙනවා. එක් දෙයකින් සිතට සැපක් සතුටක් ලබන විට තවත් දහසක් දේසා දුකට අසහනයටපත් වෙනවා. මෙසේ උපන්නා වූ සියලු සත්වයන් සැපවත් ජීවිතයක් පිළිබඳව නිමක් නැති පැතුම් පොඩි බැඳගෙන දහසක් දුක් කම් කටළු විඳමින් ගෙවන මේ ජීවිතය අන්තිමේදී මරණය හමුවේ අවසන් වෙලා යනවා. ඒ අපට පෙනෙන දේ, අපි දකින දේ, ඒ සත්‍යයන්ගේ මේ දුක් සහගත පැවැත්ම මරණයෙන් අවසන් නොවන බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඊට හේතුව කුමක්ද පින්වත්නි? මම කියන පැවැත්ම තුල නොසන්සිඳෙන ආසාව සියලු සාංශාරික සත්වයෝ මම පිළිබඳ ආශාවෙන් යුතුව සතුටුමත් භාවයක් නැතිව ඉතු නොවුණු අපේක්ෂා ඇතිව මරණයටපත් වෙනවා. ඒ නිසාම නැවත නැවතත් උපත ලැබමින් නැවත නැවතත් අනේක විද කායික මානසික දුක් පීඩාවන්ට ලක් වෙමින් සසරෙහි සැරිසරනවා. නිස්සර වූ සංසාර චාරිකාවක මමත්වයෙන් බැඳිලා වල්වත් වෙලා හැසිරෙන සත්ව ප්‍රජාවක අනුවේදනීය කතා ප්‍රවෘත්තිය තමයි එතෙන්දි ප්‍රකාශ වෙන්නේ. සප්පින්වත්නි මේ සංසාර ස්වභාවය මෙන්න මේ සංසාර ස්වභාවයෙන් මිදෙන්නට මේ අපේ සිත සසල කරවන මේ ස්වභාවයෙන් මිදෙන්නට කුමක් කළ යුතු වෙනවද? ඉස්කසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී අපි මේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කළත් එසේ තේරුම් ගන්නට නොහැකි වීම නිසාම ඒ නොහැකිතාවේ නිසාම මහත්සේ දුකටපත් වෙනවා. පින්වත්නි මේ සංසාර ස්වභාවයේ මෙසේ වුණත් මේ මෙසේ ගත කරන ජීවිත තුල මේ නිදෙන්නට නම් කුමක් කළ යුතු වෙනවද? මේ නිදෙන්නට නම් පින්වත්නි අපේ අනිවාර්යයෙන්ම ධර්මයේ කරා ලංගිය යුතු වෙනවා. ධර්මයේ කරා ලං වුණොත් කවදාවත් අපට එයින් මිදෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ධර්මයේ කරා ලං වෙලා මේ ස්වභාවය අපේ තේරුම් ගත යුතු වෙනවා. එතකොට පුළුවන්කම ලැබෙනවා අපි මේ බැඳී සිටින මේ සම්බන්ධතාවයන්ගෙන් මිදිලා මේ අල්ලාගෙන සිටින ලෝකය අත්හැරලා අපි අපේක්ෂා කරන ඒ තත්ත්වයන්ටපත් වෙන්නට. නමුත් ඇතැම් විට ඔබට හිතෙනවා ඇති මේ මොන දේ කළත් අපට මෙසේ මේවා අත්හල හැකිද කියලා හිතෙනවා වෙන්නට පුළුවන්. නැහැ පින්වත්නි. මේ ඔබ ජීවත් වෙන සමාජය තුලම ඔබ ඔය ජීවත් වෙන තත්ත්වය තුලම ඒ සසරෙන් මිදෙන ස්වභාවයට පත් වෙන්නට පුළුවන් බුදු පියාණන් වහන්සේගේ දවස උන්වහන්සේගේ ශ්‍රාවකයන් අපි දන්නවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසක් හිටියා මේ සිව්වනක් පිරිසම නිවන් මඟට පිවිසෙන්නට පුළුවන් පිරිසක් ඒ වගේම නිවන් මඟට පිවිසුණු පිරිසක් හිටියා අනාගාමී වෙච්ච උපාසක උපාසිකාවන් හිටියා ඔබ දන්නවා උග්‍ර ගෘහපති චිත්ත ගෘහපති දීගා වූ උපාසක නන්ද මාතා උපාසිකාව ආදී වූ අනාගාමී ගෘහි ශා วก ශාවිකාවන් හිටියා. භ්‍රමචාරී ගිහි ශ්‍රාවකයෝ ගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරිනෝ කියලා ඒ අය හඳුන්වලා දුන්නේ. ඒ වගේම කාමභෝගී ගිහි අය හිටියා. අනේ පිළි සිටුතුනා ඔබ හඳුනනවා. බිම්බිසාර රජතුමා ඔබ හඳුනනවා. විසාකා සිටුදීනය හඳුනනවා. මේ සෝවාන් වෙච්ච අය අනේ පිළිසිතානන් සෝවාන් වුණා. Tamange ව්‍යාපාර අත්හැරියද නැහැ අත්හැරියේ නැහැ ව්‍යාපාර පවත්වගෙන ගියා. බිම්බිසාර රජතුමා සෝවාන් වුණා. රජකම අත්හැරියද නැහැ. ඒ රජකමත් කරමින් Tamanගේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කරා. විසාකා සිකුදීනිය ඔබ හඳුනනවා. අවුරුදු 7 දී සෝවාන් වුණේ. මහාන වුණාද? නැහැ. විවාහ වුණා. දරුවොත් හැදුවා. දරුවෝ 20 දෙනෙක් හැදුවා. මහලිය පළඳනාවක් පැලඳගෙනයි සිටියේ. එහෙමනම් හත්හැවිරි දිවේදී සෝවාන් වුණු විසාකාව විවාහ වෙලා හොඳ ගෘහස්ථ ජීවිතයක් ගත කරා. එහෙමනම් මේ උපාසක උපාසිකාවන්ට බැරිද ඔය ගත කරන්නා වූ ගෘහස්ථ ජීවිතය තුළ සෝවාන් වෙලා හොඳ යහපත් වූ ගෘහස්ථ ජීවිතයක් ගත කරන්න. පින්වත්නි, එපමණක් නෙමෙයි සක්කදාගාමි ඵලයටපත් උනත් කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන්නට පුළුවන්. එයි ඒ තුලත් කාමරාග, පටිග කියන මේ ස්වභාවයන් පවතින නිසා. ඒ නිසා ඔබ ඉන්න තැන ඉඳලා මේ ජීවිත ස්වභාවය තේරුම් ගන්නවා නම් එසේ තේරුම් ගත්තම මේ සසර ස්වභාවය අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. වර්තමානයේ ගත කරන්නා වූ කටුක ගෘහස්ත ජීවිතයේ තුල අනේකවිධ දුක්ඛ දෝමනස්යන්ගෙන් නිරන්තරයෙන්ම පීඩාවටපත් වෙච්ච ජීවිත තුල ඒවායින් මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍ය කරන අධ්‍යක්ීම් සම්භාරය වර්තමාන සමාජය තුල අනන්තයි අප්‍රමාණයි. බුදු පියාණන් වහන්සේගේ දවසටත් වඩා මම හිතන්නේ මේ ජීවිත ස්වභාවය මේ සසර ස්වභාවය තේරුම් ගන්නට වර්තමානයේ පරිසරය සකස් වෙලා තිබෙනවා. අන්න නිසා ඒ පරිසරය තුල ඉඳගෙන ඒ අවබෝධ කරගන්නටයි අපි නිරන්තරයෙන්ම උත්සාහ කළ යුතු වන්නේ. ඒ තුල පින්වත්නි ඔය ඉන්න තැනින් පියවරක් දෙකක් ඉදිරියට තබන්නට ඕන. ඒ සඳහායි අපට ධර්මය අවශ්‍ය කරන්නේ. ධර්මයේ දැනගත යුතු වන්නේ අන්න ඒ නිසා. ඒ මේ අනුව එදා වගේ අදත් අද වගේ හෙටත් යම් තාක්කල් මේ නිර්මල වූ පතාගත දේශනාවන් ජීවමාන වෙලා පවතිනවද මේ තාක්කල් ඒ දේශනාවන්ගේ සත්‍යතාවය දැක ගන්නට දැන ගන්නට සමත් ප්‍රඥාවන්ත පුද්ගලයන් මේ ලෝකේ ඉන්නවද අන්න ඒ තාකල් මේ සම්බුදු සසුන දහම් ඇස පාදාගත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙන් හිස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ බුදු සසුනේහි දහම් ඇස උපදවාගත් ආර්ය ශාවකයෙකුගේ ජීවිතය එක්කෝ භ්‍රමචාරී පැවිදි ජීවිතයක් ලෙස එහෙමත් නැත්නම් භ්‍රමචාරී ගිහි ජීවිතයක් ලෙස එසේත් නැත්නම් කාමභෝගී ගිහි ජීවිතයක් ලෙස ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම තිබෙනවා ඒ කුමන ආකාරයකින් ක්‍රියාත්මක වුවත් ධර්මය දැකපු ධර්මය අවබෝධ කරගත්ත ජීවිතය හැම විටම තථාගත ධර්මයේ මත පිහිටි තථාගත ධර්මය පෙරටු කරගත්ත තථාගත ධර්මය අනුව නිහියවන නිවැරදි ජීවිතයක් බවට පත් වෙනවා. ඒ ජීවිතය තුළ තමන්ටත් අනුන්ටත් උපකාර පිණිස යහපත පිණිස ලොවි ලෝතුරු අභිවෘද්ධිය පිණිස යොමු උතුම් ජීවිතයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. අගය කියන්නේ ඒකයි. මේ ධර්ම අවබෝධය ඇති කරගත්තා වූ ජීවිතයේ අසිරියක් අන්න ඒකයි. ඒ අසිරිමත් වූ ජීවිතයක ස්වභාවය අපි විඳිය යුතු වෙනවා. එසේ විඳින්නට ඒ සඳහා ඔබට ප්‍රඥාව පහළ වේවා ධර්මාවබෝධය ඇති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සපින්වත්නි අද දවසේ ඔබ වෙනුවෙන් මේ දහම් කරුණු පැහැදිලි කළ දීමට ලැබී තිබෙන කාලයෙන් අවසන් වෙනවා. එසමේ ජීවිත අවබෝධය ඇති කරගෙන සසර ස්වභාවය තේරුම් අරගෙන සසර දුකින් මිදීමට මේ ධර්ම මාර්ගයට පිවිසලා ඒ ධර්මය ඔබේ ජීවිතයට එකතු කරගෙන ඒ ධර්ම මාර්ගයෙන් ලැබිය හැකි සුවය සැනසෙල්ල උදා කරගෙන මේ සසර දුකින් මිදී උතුම් වූ නිවනින් සැනසීම උදා කර ගැනීම සඳහා අදිෂ්ඨාන කළ යුතු වෙනවා. අද මේ උපදවා ගත්තා වූ පුණ්‍ය ශක්තිය ඒ සඳහා ඔබ සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදාති ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි කොළඹ ජේතවනාරාම මහා විහාරාධිකාරී කොළඹ ශ්‍රී ලංකා විද්‍යාල මහපිරිවෙනේ සහකාර පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද මණ්ඩල ධම්මික ජිනවංශ ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්මානුශාසනාවටයි ඔබේ සවන් දුන්නේ. Thank you.